මගේම පුංචි දූල පුතාල වෙනුවෙන් මා ගායනා කරන හඳහාමි ගීත එකතුව ඇරඹෙන්නේ ආනන්ද රාජකරුණා කිවිඳුන් රචනා කළ උදය නැමැති පබැඳුනේ මල් බස් කුමාරතුංග මුනිදාස කිවිඳුන්ගේ රචනයක් ගස අගනා අර රඳනා මලට මනා බොහොම හිනා ගස අගනා අර රඳනා මලට මනා බොහොම හිනා ගස වතු සුදු වී පිරිසිදු පොහොය නැතදු සිල්ගත් බඳු දහස් දලා ගස විමලා මහන වෙලා සිටින තුලා මලකිනි ගිරි රුවිනි සසිරි නැති නැන සිරි දරුවෙකු තරි මහ පුදුමෙකි මලක මලකි නැහැ එහි සකි සමනලයකි මලක් මෙහෙම කෙඳිරි ගෑම නැසිනි මම කලක කිසිම පුරා තොල උගනී බල නීමැස්සා එහි බැස්සා මල උස්සා බලගත්තා තිනාව සරුගුණ තිනපුරු දනන් අයුරු මෙමල් කපුරු අයනම් රෝස කුසුම් නැනගුණ දම් රුව පැහැතුම් ඇති අයනම් රෝස කුසුම් නැනගුණ දම් රුව පැහැතුම් ඇති අයනම් රෝස කුසුම් ගීතිකා වූ රසයි හා කුරුල්ලන්ගේ දූ මේ ආනන්ද රාජකරුණා කිවිඳුන් රචනා කළ කුරුල්ලෝ ආවාගේ වග රචනා කළේ කුමාරතුංග මුනිදාස කිවිඳු හා හා හරි හාවා කැලේ මැදින් ආවා ಆ හාමි අපදිහාව එබී බලයි පාහිනාව සීල් සුලං දැල් විදින්ට දොරට යන්ට හොඳ වෙලාව තිබෙත් ජාතික එස් මහින්ද හිමියන් රචනා කළ රාත්‍රිය

රාජකරුණා කිවිඳුන් රචනා කළ ගඟ ටිකම කඳු මුඳුනෙන් දැස්සනු බයි සැදී වැඩි ගම්මානෙට ගැලූ ටික්කිටි කිරිහුර තල්ලදරියක් වගේ සැකිරි සිනාවෙන් දැස ආගමනි අගේ දොළවල් එක්වුණු පසු සැදී වැඩි මූදට ගලා යන ගමනේ නෙළුම් ඕලු දිය මානෙල් සැදී සිටේ ඒ මල් නෙළමු පැදගෙන ගොස් ඔරුව අපේ පෙසියෝ ගොඩයෝ ඉස්සෝ පැන්නෝ කතිල්ලෝ කාවයියෝ කිඹුලා මිනි කන්නේ කිසඟ විලා සිටී දිලිහි දිලිහි ආකාශේ බබලන මල් තාරකා මේ ආනන්ද රාජකරුණා කිවිඳුන් රචනා කළ තාරකා Thank you. Father. වතුර වැනි මීදුම හීන් හඬින් ගලා බසින දිය ඇලි කඳු හිස් පිස හමන සීතල සුළං රැලි මේ ගීයේ මාතෘකාව කඳුකර දර්ශන රචනා කළේ එස් මහින්ද හිමි Thank you. කඳු පාමුල පිටනියක හරක් කවන පුංචි පුංචි ළමෝ පෙලක් දෙල්ලම් කරති කනනින් කොළ පිරුණු ගසක් කිරි වතුරින් නාවන ලෙස හඳු හිස් දවතා මීදුම් පහලට වසිතී හඳින් ගලා බසින කඳු අතරෙහි ගොලක ඈත ගෑනු පිරිමි රංචු රංචු පැත දියනාති වත් පහල ගහේ බැඳපු බමර පෙත්තේ හුලං වැඩි රුංගා කර කැවින හඳින් කුරුල්ලෝ යති කෝපි කුකෝ දේවසු සහ කඳුවි ඇල දොළ පීර හමන සීත සුලන් දැල්ල ගත සිත පිනවයි වලාකුලේ හැංගී ඉඳ වැහි දෙවියන් විසින් එවන තිරිපොද වැස්සෙන් නිතරම කඳුවිස් කුමාරතුංග මුනිදාස කිවිඳුන් රචනා කළ රෝස ගස රෝස ගසින් පොළොන් වඩමු මල් කඩමු වැල් ගොතමු හඳහාමියේ හඳහාමියේ කිරි පැණි දියෝ දියෝ ආනන්ද රාජකරුණා කිවිඳුන් රචනා කළ හඳ කටකුරු දිලි දිලි තිබෙන අකුරු අඳහාමියේ හඳහාමියේ කිරි පැණි දියෝ දියෝ එම පිඟාන මැද හිඳින්නේ හාවෙකි කිරි පැණිද කන්නේ අඳහාමියේ අඳහාමියේ on the honey. කළේ ආනන්ද රාජකරුණා කිවිඳු 啥子？ ගමේත් හිටියා. ඒ ළමයාගේ නම සිරිමත්. ඒ සිරිමත්ගේ සිරිත් පුරුදු පුහුණු වුණොත් මගේ දූල පුතාලත් අනේ කොච්චර වටිනවද? කුමාරතුංග මුනිදාස කිවිඳුන් ලියූ සිරිමත්ගේ විස්තරේ ඉතින් අහන්න බලන්න. මමත් මගේ සකි යහපත් ළමයෙකි නුවණත් ඇත්තෙකි වැඩටත් කමතේ හරි කිසි විට වෙලාව නොවැරද කැමට ආසන්ද ඔහුට වඩා සොඳ මහතෙකු කවරෙද my වගේ තවත් හොඳ ළමයෙක් ගැන එස් මහින්ද හාමුදුරුවන් කවි පන්තියක් ලියා තියෙනවා. ඒ කවි පන්තියේ නමත් හොඳ ළමයා. මගේ දූල පුතාලා ගී සින්දු ගොඩාරියක් ඇහුවා. ඒ ගී සින්දු වලින් කියවුන දේත් හිතට ගන්න ඇති නේද? දැන් රැබෝ වෙලා නම් නිදා ගන්න. මං මගේ දූල පුතාලා වෙනුවෙන් දැන් ගයන්නම්. කුමාරතුංග මුනිදාස කිවිඳුන් ලියූ නැලවිල්ල balpa